ඉරිදා සංග්‍රහය. ස්වභාවික ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දරයි. ආයුබෝවන් හිතාදර රසික රසිකාවනි ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. සංගීතය ජීවිතයට අනුප්‍රාණයක් සපයනවා. එය පිළිගත් සත්‍යයක්. මේ સિદ્ધාන්ත පදනමෙන් සිට අපි බලමු රස විඳින්නට. ගීත යමක් කතා කරන්නට ඉගෙන ගන්නට ජීවිතය අවබෝධ කරගන්නට. ෆෙඩරික් ඩග්ලස් කියලා ඇමරිකානු වහලෙක් හිටියා වූ පසුව නිදහස් වෙලා ක්‍රියාකාරී සමාජ සේවකයෙක් බවට පත් වුණා. ඔහු කියනවා අරගලයකින් තොර ඉදිරි ගමනක් නැත. ඒ අනුසාරයෙන් මේ වගේ අදහසක් මතුවෙනවා නැවතුමක් නැති ජීවිතේ සමන්නතාවුද එක්ටි පරිවර්තනය කළා නික් වුයේච්චිගේ පොත සමහර අය ඒ උච්චාරණය කරන්නේ නික් වර්චුවික් කියලා. කෙසේ වුණත් මෙන්න මේකයි අදහස. ඔබගේ චරිතය ගොඩනැගෙන්නේ ජීවිත අභියෝගයන්ට ඔබ මුහුණ දෙන ආකාරය අනුවයි. ජීවිත සන්ත්‍රාසයට මුහුණ දෙද්දී ඔබේ ධෛර්යය වර්ධනය වෙනවා. ඔබගේ ධෛර්යය හා විශ්වාසය ගොඩනැගෙන්නේ ජීවිත අත්දැකීම් තුළ ඒවා පරීක්ෂාවට ලක්වන තරමටයි. 1921 සැප්තැම්බර් මාසයේ ඉපදුණු විමල් අබේසුන්දර මේ සැප්තැම්බර් මාසේ 17 වෙනිදාට ජන්මලාභය ලැබලා අවුරුදු 100ක් සපුරනවා. ඔහු ගුවන් විදුලියට සේවය කළේ. ඔහු විසින් ලියන ලද ගීත අතරින් අපි ගීයක් දෙකක් අසන්නට උත්සාහ කරනවා. දැඩි මසුරෝ දෙව්ලොව නොයති. අනුවනයෝ දන් දීම නොපසසති. දානමය පින අනුමෝදන් වන තැනැත්තා ඒ නිසාම පරලොව සැප ලබන්නේ. ධම්මපදය ඊටාම විශාල වටිනා කරුණු ඇතුළත් පොතක්. එහි ලෝක වර්ගයේ 11 වෙනි ගාථාව තමයි නචේ කදරියා දේවලෝකං වජාන්ති. එහි තේරුම තමයි මා කීවේ. අපේ රට ගැන මොනතරම් ප්‍රශස්ති ගායනා කර තිබෙනවාද සමහර අය ඒවා හිනාවට ලක් කරනවා ඇත්තටම එහෙම තත්ත්වයක් තියනවද කියලා ඒ අය මනෝවිද්‍යාව දන්නේ නැහැ ආචාර්ය දයාරත්න රණතුංග මහාචාර්ය අමරා රණතුංග මේ දෙපළ ගැයූ ගීතයක් විමල් අබේසුන්දර විසින් රචනා කළ ගුවන් විදුලියට අපි මේ ගීතය නැවත රස විඳිමු. මීට පෙරත් එම ගීතය ඔබ අසා ඇති බව මට නිරනුමානයි. ධර්මදීපනේ ලංකා ධරණී ගතිකාරෝ දීන වීර ගතිකාරෝ දීන වීර ගතිකාරෝ සත්‍යජාමනේ ලංකාදරේ හේම නගරේ පෝෂිත කරණේ සත්‍යජාමනේ ಹಗಲಿ ಕಳನಿ ಕಲುವಿನಿ ಗಂಗಾ ಮಹಾಗಲಿ ಕಳನಿ ಕಲುವಿನಿ ಗಂಗಾ ಕರನ ತದಾ ಪೂಜಾ ತಮನುಲ ತಿರತಿಲ್ ದಸ ದಸ ವಿತುರನ ತಮನುಲ ತಿರತಿಲ್ ದಸ ದಸ ವಿತುರನ ಸುಧಾ साक्षामरे रं काधी एमनगरे पोष्ठा घरी हिमनगरे पोष्ठ

කඳු සහ මිටියාවත් සිසාරා පැතිරෙන්නේය. එයින් සනාතන වූ නව මధుර තාල නික්මෙන්නේය. අනන්ත වූ අප්‍රමේය වූ සම්පත් පහළවන්නේ මගේම කුඩා දෑතිනි. යුග යුග නිකුත් වී ගියද කෙතරම් පිරී තිබුණද තවත් පිරවිය යුතු කිස් ඉඩක් විශ්වයෙහි ඇත්තේය. රවීන්ද්‍රනාත් tagore තුමාගේ ප්‍රකාශනයක් ඒ අපි ඒ අදහස සමග යොමු වන්නේ ලතා මංගেশකර් අද්විතීය ගායන ශිල්පිනිය ගැයූ භජන් ගීතයක් වෙතයි. භජන් ගීත අහන්නට කැමති රසිකයෝ ඉරිදා සංග්‍රහයෙන් මේ අහලා මට දුරකතනෙන් කතා කර කියනවා හැකි විට අපට හිතේ ශාන්තිය සාමය ඇති කර ගන්නට ඉන්දියානු භජන් ගීතයක් ඉදිරිපත් කරන්නයි කියලා. ඒ ඉල්ලීම අනුවයි මේ භජන් ගීතය අපි ඔබ වෙත පිළින කරන්නේ. Thank you. අත්තාහි අත්තනෝ නාතෝ කෝහිනාතෝ පරෝසිය ආත්ම මග්ගය හතරවෙනි ගාථාව ධම්මපදේ එන එහි සිංහල තේරුම බලමු තමාට පිහිට තමාමය වෙන අන් කවරෙක් තමාට පිහිට වේද තමා හෙවත් තම සිත දමණය කරගත් විට දුර්ලභම දේ අරහත් ඵලය වුවද ලැබිය හැකිය අද කාලේ බොහෝ දෙනා ව්‍යාවුල් වලට පත් වෙලා ඉන්නවා මේ වසංගත රෝග පීඩාදිය නිසා ඒව ගැන කතා කර කර දුක් වේදනා ගන්නට එපා ආතතියක් ඇති කර ගන්නටත් එපා හැබැයි පරිස්සමෙන් ජීවත් වෙන්න තමන් සහ අනුන් සඳහා ලෝකය සඳහා විශාරද සුනිල් එදිරිසිංහ ගැයූ ගීතයක් බොහොම අපූරු ගීතයක් අබ්දුල් සාදික් තමයි ගීතය ලියලා තියෙන්නේ. දර්ශන රුවන් දිසානායකගේ තනුහා සංගීත අලංකාරය. අපි එම ගීතය ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරන්නේ සතුටින්. ගහේ මල් පිපිලා බමරු රඟන රඟින් තිබිරි ඉදී රතු පාටින් පළවර වී නැමි හිත ඉගිලේ දන්නෙන් සමනා කැල පොරේ සුද්ධි නගේ නුඹෙහිනාව ඉද්ද කැකුළු වගේ සුද්ධි නගේ නුඹෙහිනාව ඉද්ද කැකුළු වගේ කළ මේ තොට මුණ ළඟ දිය රළ සැද නැතේ ගහල වැලේ මල් පිපිලා ආරුක් කුව නැනේ ලැත්තාවෙන් මුව රතු වී නෙතෝ බාන බිමි නාන සොටෙන් දුඹ යනවද මේ මල් වැහි කොදේ ස්නාන සුතෙන් නුඹ යන අද මේ මල් වැහි පොදේ කුමුක් ගහේ මල් පිටිලා බමරු රඟන රඟේ තිබිරි ඉදී රතු පාටින් පළබර වී නැමේ හිත කිගිලේ ඒ දන්නේ සමනල් කැල පොරේ සුද්දෙනගේ නුගේ හිනාව ඉද්ද කැකුළු වගේ සුද්දෙනගේ නුගේ හිනාව ඉද්ද කැකුළු වගේ මට විතරක් ඇහුනම ඇයි හොඳ නැති වදනගේ හිතකට මං මේ තරම්ම එදිකම් කර නැති එලොක් මලක් වෙන්න එපා හිතුවේ මගේ එලොක් මලක් වෙන්න එපා හිතුවේ මගේ ගහේ මල් පිපිලා බමරු රඟන රනේ තිබිරි ඉදි රතු පාටින් පළවර වී නැමි හිත තිබිලේ ඒ දන්දෙන් සමනල් කැල පොරේ සුද්ධි නගේ නොබෙහිනාව තිබ්ද කැකුළු වගේ සුද්ධි නගේ නොබෙහිනාව තිබ්ද කැකුළු වගේ ජීවිතය අනිසය. සරත්තහ සේවලාවක් මෙන්. උපත සහ මරණය ඉරියව් දෙකකි එකම රැඟුමක. දිව්‍ය යනු විදුලියකි අහසේ සැනින් ඇතිව නැතිවන. එය ගල් කුලක්ෂේය පව්වකින් පහලට පෙරලී එන. බුදුන් වහන්සේගේ දේශනය සිංහල කවියකට නැගුණා එසේ. ආචාර්ය අමරදේවයන් කාලයකට පෙර දශක ගණනාවකට පෙර විමල් අබේසුන්දරගේ ගීතයක් මෙසේ තනුව නිර්මාණය කරමින් ගායනා කළා. ඒ ගීතය අපේ රට ගැන. සමහර ඇත්තන්ට හිතේ අපේ රටේ දැන් එහෙම දෙයක් නැහැ කියලා. එහෙත් අපි නැතිදී නැතිවාදම් ඒව ගැන කතා කර කර ඉන්නවට වඩා සෞභාග්‍ය ශස්ත්‍රීකත්වය මේ වාගේ සංකල්ප ප්‍රතිභාවෙන් පරිකල්පණේ නිතර සෙත් කවියක් සෙත් පිරිතක් වගේ යාඥාවක් වගේ කියන විට කියන විට අප තුල වැඩෙනවා යම් කිසි ශක්තියක් ඒවා විද්‍යාඥයින්ගේ කියම පරිේශනවල ප්‍රතිපල ඉතින් මේ ගිය ඒ වාගේ මන්ත්‍රයක් වගේ ශ්ලෝකයක් වගේ ගාතාවක් වගේ සෙත් කවියක් වගේ වාග්ය සුපුරිත පුණ්‍ය භූමි ලංකා වීර විජිත ලංකා සුරංජතු පුණ්‍ය භූමි ලංකා වීර විජිත ලංකා चल शाखा क्षेत्र पंक्ति कोमल वन रेखा नील वर्ण गिरिजल चल शाखा क्षेत्र पंक्ति कोमल वन रेखा तरंग तरंग සුපූරිත පුණ්‍ය භූමි ලංකා සත්‍ය භූමි ලංකා සුරන්දතු රත්න භූමි ලංකා प्रतिमण्डित सदाचार गुण ज्ञान विभूषित धन्य पुण्य लक्षण प्रतिमण्डित सदाचार गुण ज्ञान विभूषित සෞභාග්‍ය සුපුරිත පුණ්‍ය භූමි ලංකා ජන්ම භූමි ලංකා සුරංජතු අමර අමිල ලංකා ජන්ම භූමි ලංකා සුරංජතු අමර අමිල ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක. thank you